එතකොට දුක්ඛ සමුදය හැටියට හම්බ වෙන්නේ අපිට මොකද්ද? ඒ ඒ ස්කන්ධයන්ගේ ප්‍රත්‍ය ටික හේතු ටික. රූපේ ආහාර ප්‍රත්‍යයෙන් මේ වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම ස්පර්ශ ප්‍රත්‍යයෙන් යම් දැනගැනිල්ලක් ඇති වෙනවා නම් ඒක කියලා ඒ ස්කන්ධ ටිකට ඒ මොහොතෙන් පවතින හේතු ටික තමයි සමුදේ හැටියට හම්බ වෙන්නේ. ඊට පස්සේ Nirodhe හැටියට හම්බ වෙන්නේ ඒ ඒ හේතු ටික නැති වෙනකොට මේ ස්කන්ධය නැති වෙනවා කියලා. එතකොට මේ ස්කන්ධෙත් ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම නැවත නැවත බලන එක තමයි ප්‍රතිපදාව හැටියට හම්බ වෙන්නේ. දැන් මේ හතරම එකට එකතු කරුවම කියනවා මොකද්ද? මේ මාර්ග අවස්ථාවේදී සම්මා දිට්ඨිය කියන තැන විස්තර කළේ සම්මා දිට්ඨිය කියලා කියන්නේ තව පැත්තකින් ගත්තොත් මේ ස්පර්ශ ආයතන හයත් ස්පර්ශ ආයතන හයේ ඇතිවීමත් නැතිවීම. ස්පර්ශ ආයතන හය කියලා කියෙමු කේද? චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාන සම්පස්ස, ජීව සම්පස්ස, කාය සම්පස්ස, මන සම්පස්ස. හරිද? දැන් සංයුත්තනිකයි සූත්‍රය තියෙනවා. පඨම පස්ස ආයතන, ဒုတိ ය පස්ස ආයතන වගේ සූත්‍රවලදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ ස්පර්ශ ආයතන හයේ ඇතිවීමත් නැතිවීමත් යම් කිසි කෙනෙක් තතුසේ නොදකී නම් ඔහු මේ ශාසනයෙන් බැහැර වූයේම වේ. මේ ස්පර්ශ ආයතන හයේ ඇතිවීම නැතිවීම යම් කිසි කෙනෙක් දකින්න නැත්තම් එයා මේ ශාසනයට අයිති කියලාවත් කියන්නේ නෑ මේ ශාසනයට ගොඩාක් දුරයි කියලා කියනවා කියලා. මොකද සම්පූර්ණ නිවම්මග තියෙන්නෙම මේ නිසයි. එතකොට ඔන්න මේක තමයි අපි සම්මාදිට්ඨිය හැටියට දකින්නේ. හරිද? යම් යම් ආයතනයක් ගත්තොත් ඒ ආයතනයත් ඒ ඒ ප්‍රත්‍ය ටික නැති වුණොත් ඒ ආයතනය නැති වෙන බව. අපි තේරෙන විදිහට ගත්තොත් අපිට දැන් මේ රූපයක් පේනවා කියන්නේ දැන් රූපයක් පේන වෙලාවට අපිට නුවණ තියෙන්න ඕනේ මේ රූපයක් අපිට පේන්නේ මේ මේ හේතු ටික ඒ කියන්නේ මේ රුපියක් පේන තැන පේනකොට මේ පේනවා කියන ධර්මතාවය වෙලා තියෙන්නේ වෙන්නේ ඒ ඒ අවස්ථාවට ඒ අවස්ථාවෙම මේ මේ හේතු නිසා මේ ස්කන්ධයන් ඉපදිලා අපිට පේන දේ නැති වෙලා කියලා කියන්නේ මේ අවස්ථාවේදී මේ ස්කන්ධය නැති වෙලා කියලා අනුලෝම ඥානයක් අපිට තියෙන්න ඕනේ. අපි කෙටියෙන් මතක් කළොත් ඒක ඇහැ නිසා රූප නිසා චක්කු විඥානය නිසා ඒ කියන්නේ මේ තුන්දරට කියනවා චක්කු සම්පස්සේ කියලා. චක්කු සම්පස්සේ කියන්නේම අපිට යමක් පේන බව පේනවා. ඇයි ඒ? ඇහත් රූපයත් දෙක ගැටෙනකොට මේවා අපිට න්‍යායට දැනගන්න වෙන්නේ. මොකද හිත සමාධි වුණාමයි අපිට දකින්න පුළුවන් වෙන්නේ. හිත උපන්නොත් දැන් හිත ඉපදීමටම තියෙන ස්පර්ශය කියලා. ස්පර්ශය වුණොත් ඒ හිතක වේදනා සංඥා යෙදෙනවා. හිතක සංඥා යෙදීමම පෙනෙන බව කියනවා. සංඥාවගේ පහළවීමම හිතක සංඥාවන්ගේ පහළවීමට තමයි පෙනෙන බව. හිතක සංඥාවන්ගේ පහළවීමට තමයි ඇහෙන බව, දැනෙන බව කියලා කියන්නේ. ස්පර්ශය කියන ධර්මතාවය වෙනකොට වේදනා සංඥා චේතනා කියන චෛතසික ධර්ම යෙදිලා එතකොට ඒක දැනගන්න පුළුවන්. අපි කෙටියෙන් මෙහෙම ගත්තොත් හැ කියන ධර්මතාවයේ නැතුව අපිට රූපයක් විතරක් පේනවද? පේන්නේ. එහෙනම් රූපය විතරක් තිබීමෙන් අපිට රූප විතරක් පේන්නේ නැහනේ. ඇහත් උනේ. එතකොට ඇහැ පේන්න ඇහැ ඇහැ පෙනීමද? නෑ. පේන්න උපකාරක ධර්මය. ඇහැ විතරක් තිබුණොත් අපිට පේනවද යම් කිසි වස්තුවක්? නෑ. එහෙනම් බාහිර රූපයත් අපිට උපකාරක ධර්මයක් වෙන්නේ. දැන් අපි හිතාගෙන ඉන්නේ පේන්නේ රූපමයි කියලා නමුත් අපිට පේනවා ඇහැ නැතුව හිත නැතුව රූපේ විතරක් තිබුණාට කොහේ හරි රූප තිබුණොත් අපි දන්නවද අපිට හම්බුන වුණු දන්නේ එහෙනම් රූපේ ඕනේ වගේම ඇහත් ඕනේ ඇහැ රූපේ දෙක තිබුණොත් අපි දන්නවද දන්නේ ඇහැ රූපය දෙක තිබුණොත් හිතත් ඕනේ. එහෙනම් දැන් අපි දන්නවා අපි අද රූපයයි කියලා හිතන තැන හම්බ වෙන තැන ඇහත් හිතත් රූපයක් කියන ධර්මතා තුනක් නිසාමයි අපිට මේ සංඥා සහිත බවක් නැත්නම් මේ පෙනෙන බවක් ඇති වෙලා තියෙන්නේ. තේරෙනවද? එතකොට මේ පෙනෙනවයි කියන දෙයට ඇහැ එක උපකාරක ධර්මයක් රූපේ එක උපකාරක ධර්මයක් චක්කු විඥානයේ එක උපකාරක ධර්මයක් මේ ධර්මතා තුනෙන් එකක් හෝ ඔක්කොම ටික හෝ නැති වුණොත් අපිට යම් වස්තුවක් පෙනෙන බව තියනවාද? තියෙන්නේ නැහැ. එතකොට අපි දන්නවා අපි පෙනෙනවා කියලා විවහාර කරන්නේ මේ හිතක වේදනා සංඥා චේතනා කියන චෛතසික ධර්ම යෙදීම. හරිද? ඒකෝර මේ ධර්මය ඇති වෙන්නේ මොකෙන්ද? ස්පර්ශ ප්‍රත්‍ය. එතකොට මේ ධර්මතා තුන එකතු වුණා කියලා කියන්නේ ස්පර්ශයක් වෙලා. එතකොට මේ ධර්මතා තුන නැති වෙනකොට මොකද වෙන්නේ? ස්පර්ශය නැති වෙනවා. ඔන්න පහනක තෙලුයි තිරෙයි දැල්ලයි නිසා ආලෝකයක් ඇති වෙනවා නම් තෙලුත් අනිත්‍ය වුණොත් තිරෙත් නැති වුණොත් දැල්ලත් නැති වුණොත් ආලෝකය නැති වෙනවා එතකොට කෙනෙකුට තෙලුයි තිරෙයි දැල්ලයි අනිත්‍යයි ආලෝකය තියෙනවා කියලා කිව්වොත් ඒක නිවැරදි දැකීමක්ද වැරදි හරිද එතකොට සම්මා දිට්ඨිය නිවැරදි දැකීම කියන්නේ තෙලුයි කිරේ දැල්ලයි නිසා ආලෝකයක් උපන්නා නම් තෙලුයි කිරේ දැල්ලයි නැති වෙනකොට ආලෝකය නැති වෙනවා කියලා දකින්න ඒ වගේ ඇහත් රූපේ චක්කු විඥානයත් නිසා අපිට පෙනෙන බවක් වෙනවනම් අපි පෙනෙන බව කියලා නම් කරනකොට මේ අපිට තේරුම් ගන්න ස්වභාවය. ඒ කියන්නේ ස්පර්ශ නිසා හිතක වේදනා සංඥාවන්ගේ පහළවීමට කියනවා මේ පෙනෙන බව ඇහෙන බව කියලා. හරිද? අපි කියමුකෝ ඇහැ රූපේ චක්කු විඥානය කියන ධර්මතා තුන එකතු වුණාම අපිට පෙනෙන බව ලැබෙනවා. ඇහැ රූපේ චක්කු විඥානය කියන තුන් දෙනා අනිත්‍ය වුණාම අනිත්‍ය වුණ අනිත්‍ය වෙනවා නමුත් පෙනෙන දේ තිබුණ කියනවා කිව්වොත් හරිද දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ ඒ ප්‍රත්‍ය නිසා ඒ ධර්මය හට ගන්නවා කියන එකෙන් කෙටියෙන් ගත්තාම ඇහැ නිසා රූප නිසා චක්කු විඥානය නිසා පෙනෙන බවක් වෙනවා නම් ඒ හේතු ටික නැති වෙනකොට පෙනෙන බව නැති වෙනවා හරිද දැකපු සිද්ධිය ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. එතකොට යම් කනට ශබ්දයක් ගැටීම නිසා සෝත විඥානය උපන්න කියලා කියන්නේ ඒ තුන්දෙනාගේ ස්පර්ශයෙන් වේදනා සංඥා යෙදීම ඇහෙන බව වෙලා ඒ ප්‍රත්‍ය නැතිනකොට ඇහෙන දේ ඉතුරු නැතුවම නැති වෙනවා. මේ වගේ දිට්ඨි සුත මුත විඤ්ඤාත දකින අහන දැනෙන දැනගන්නවා කියන මේ ධර්මතා ඒ ඒ මොහොතෙම යම් ප්‍රත්‍යක් යෙදීම නිසා දකින බව අහන බව වෙනවා ඒ හේතු ටික නැති වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන මෙන්න මේක තමයි සම්මා දිට්ඨිය කියලා මේක පෙන්වන්නේ කාටද මේක පෙන්වන්නේ හොඳට මතක තියාගන්න ඕනේ දැකපු දේ තියනවා තියෙන දේ දකින්නවා කියන ලෝකයකටයි. හරිද? බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඒ කියන්නේ මේ වගේ රූප තියෙන එකකුයි අපිට පේන්නේ අපිට මේ පේන දේවල් ආපහු එතනම තියෙනවා. තියෙන සද්දය ඇහෙන්නේ අහපු සද්ද තියෙනවා. තියෙන ගඳ සුවඳයි දැනෙන්නේ දැනෙන ගඳ සුවඳ තියෙනවා කියලා මේ ස්පර්ශ ආයතන හය තියෙනවා තිබුණ තියෙනවා කියන ලෝකයකටයි කියන්නේ බුදුරජාණන් වහන්සේ නෑ මේ මේ හේතු ටික නිසාම හටගන්නවා හේතු ටික නැති වෙනකොට නැති වෙනවා කියලා පෙන්වන්නේ එහෙම කෙනාටයි තේරෙනවද හොඳට තේරුම් ගන්න ඕනේ සම්මා දිට්ඨිය කියලා මේව පෙන්වන්න උනේ අපි හිතාගෙන ඉන්නේ දැන් මේ වගේ ආරණ්‍යයක් තියෙනවා මෙතන මේ තියෙන ආරණ්‍යට තමයි ආවේ දැන් අපි ආපහු යන්නේ මෙහෙම ආරණ්‍යයක් තියෙනවා කියන කරින්නේ ඒක තිබුණු දේ ඇසුරු කරන්න ඇසුරු කරපු දේ තියෙනවා කියන මානසික මට්ටමක් අපිට තියෙනවා එතකොට එහෙම තියෙන ලෝකයටයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දැකපු දේ තියනවා තියෙන දේ දකින්නවා නෙමෙයි යම් යම් හේතු ටික ගැටීම නිසා අවස්ථාවටමයි දකින්නවා කියන සිද්ධිය වෙන්නේ ඒ හේතු ටික නැති වෙනකොටම නැති වෙනවා. ඔන්න දැන් මේක තමයි බුදුරජාණන් වහන්සේ කියන සම්මා දිට්ඨිය හැටියට මෙන්න මේ ටික දකින්න කියලා. එතකොට ඇයි සම්මා දිට්ඨිය හැටියට මේ ටික අපි බලන්නේ? මේ ටික බැලුවාම ඇති වටිනාකම මොකද්ද? මේ ටිකත් අපි දකින්න ඕනේ. මේ විදිහට ඇත්ත ඇති හැටි දැක්කොත් සම්මා දිට්ඨි සම්මා දිට්ඨිය තිබුණොත් ඇත්ත ඇති හැටි දැක්කොත් මොකද වෙන්නේ? දුකේ කලකිරෙනවා. එදාට තමයි අපි නියම විදිහට ලෝකේ කලකිරෙන්නේ. දැන් අද අපිට දුකයි දුකයි කියලා කිව්වට වචන ටිකක් මිසක් අපි මේ දුකේ කලකිරෙන්නේ නැහැ. මොකක් නිසාද අපි ඇත්තටම ඇත්ත ඇති හැටි දකින්නේ නැති නිසා අපි තාම තියෙන දේ පරිහරණය කරනවා පරිහරණය කරන දේ තියෙනවා කියන මානසික මට්ටම තුල ඉඳගෙනයි අපි අනිත්‍ය කියන වචනයක් කතා කරන්නේ නිසායි. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම මේ පරිහරණය කරන දේවල් නිරුද්ධ වෙනවා කියලා දැක්කොත් එදාට මේ ලෝකය ගැන කලකිරෙනවා. එදාට දුකේ ඇත්ත ඇති හැටි දැක්කොත් එදාට දුකේ කලකිරෙනවා. කලකිරෙනකොට නොයලෙනවා නොයලෙනකොට මිදෙනවා මිදුනහම මිදුනා කියන නුවණ පහළ වෙනවා කියලා දන්නවා. ඔන්න හොඳට බලන්න විමුක්ති ඥාන දර්ශනේ නැත්තම් කෙලෙසුන්ගෙන් මිදුනහම මිදුනා කියන නුවණ පහළ වෙන්නේ ඉබේමයි. කුමක් නිසාද? මිදීම නිසා. ඉබේම කියලා කිව්වේ ඒක අපි කළ යුත්තක් නෙමෙයි මිදීම නිසා මිදුනා කියන නුවණ පහළ වෙනවා. ඒ සඳහා අපිට උත්සාහයක් ඕනේ නැහැ. මිදුනා කියන නුවණ ගන්න. එතකොට මිදීම කියන ධර්මතාවය ලබා ගන්නට උත්සාහයක් වෙහසක් ඕනේ නැහැ. නොඇලීම නිසා දුකේ නොඇලීම නිසා දුකෙන් මිදෙනවා කියන ධර්මතාවය ඉබේම වෙනවා. එතකොට දුකෙන් නොඇලීම කියන ධර්මතාවය ලබා ගන්න උත්සාහයක් ඕනේ නැහැ. කලකිරීම නිසා නොඇලෙනවා කියන ධර්මතාවය ඉබේම වෙනවා. කලකිරෙනවා කියන ධර්මතාවය ඉබේම වෙනවා ඇත්ත ඇති හැටි දැක්කොත්. දැන් ඇත්ත ඇති හැටි දැකීම අපි සම්පාදනය කරගත යුතුයි. ඇත්ත ඇති හැටි දැක්කොත් දැකීම නිසා මේ වගේ කෙලෙසුන්ගෙන් සියලු දුකෙන් මිදෙනවා කියලා මෙයා විමුක්ති ඥාන දර්ශනය දක්වාම දන්නවා. ඒ හින්දා එහෙම දැනගෙන තමයි මේ ඇත්ත ඇති හැටි බලන්නේ ඇත්ත ඇති හැටි දක්කහම මේ ලෝකේ ගැන නැත්තම් දුකේ කලකිරිලා දුකේ නොඇලිලා නැත්තම් ලෝකේ නොඇලිලා ලෝකෙ මිදෙනවා හරිද එයා දුකෙන් මිදෙනවා කුමකින්ද මිදෙන්නේ? ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස් උපායාසයන්ගෙන්ම මිදෙනවා. ඉතින් කියන පංච උපාදානස්කන්ධ දුකෙන්ම මිදෙනවා. හරිද? මෙන්න මේ ආනිසංස ටික දකින්නවා මේ සම්මා දිට්ඨිය. ඇත්ත දැක්කොත්. මේ ඇත්ත නොදැක්කොත් ඇත්ත නොදැක්කොත් මොකද වෙන්නේ? ලෝකයේ තියනවා ඉන්නවා කියන මානසික මට්ටම අපිට හම්බ වෙන්නේ එතකොට. මේ හේතු ගැටීම නිසා හටගෙන හේතු නැතිව නැති වෙනවා කියන එක නොදැක්කොත් දකින අහන දේවල් තියෙනවා තියෙන දේවල්ම දකින්න අහන්න පුළුවන් කියන නිත්‍ය බව තමයි අපිට පවතින්නේ. එහෙම තිබුණොත් ඇති හැටි පැවතුනොත් නිත්‍ය බව පැවතුනොත් අපේ හිත සාරජ්‍ය වෙනවා. ඒ කියන්නේ ඒ තුල ඇලෙනවා. තණ්හා මාන දිත්‍ය වශයෙන් ප්‍රපංච වෙනවා, ප්‍රමාද වෙනවා, ඇලෙනවා. ඇලුනොත් මොකද වෙන්නේ? නොමිදෙනවා. මොකෙන්ද නොමිදෙන්නේ? දුකෙන් නොමිදෙනවා. ජාතියෙන් ජරාව, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේ, දුක්ඛ, දෝමනස්යන්ගෙන් නොමිදෙනවා. එතකොට සම්මා දිට්ඨියේ ආනිසංස ටිකක් දකිනවා සම්මා දිට්ඨිය නැතිකමේ ආධිනව ටිකත් එයා දන්නවා දැන් මේ කවුරුවත් හින්දා නෙමෙයි ඒ කියන්නේ අපි මේ ඇත්ත ඇති ඇති බැලිය යුත්තේ ඇයි කියන ධර්මතාවය අපිට තේරෙන්න ඕනේ අපිට මේකේ වටිනාකම එතකොට තමයි කවුරුවත් අල්ලු කරන්න ඕනේ අපි හොඳට දන්නවා මේ දැකීම සම්පාදනය කර නොගත්තා කියලා කියන්නේ මේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාසයන්ගෙන් මේ යුක්තයි මේවට හිමිකරුවේ මේවට අයිතිකරුවෙක් වෙලා මේ ඇත්ත ඇති හැටි දැක්කොත් ඒ දැකීමේ ආනිසංශ තමයි මේ ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් මේ සියලුම දුකෙන් මිදෙනවා කියලා එයාටම නුවණක් ඇති වෙනවා. හරිද? සම්මාදිට්ඨිය අංශය. ඒ නිසා ඉතින් මේ සම්මාදිට්ඨිය මොකද දුක කියන එක කවදාවත් නැති කරන්න බෑ. මේ දැකීම ජීවිතේ කර නොගෙන ජයකීම එළඹෙන්න තැනට නොගෙන කවදාවත් මේ සියලු දුකෙන් මිදෙන්න ක්‍රමයක් නැහැ. දැන් විමුක්ති ඥාන දර්ශනය තමයි අරිහත් ඵල ප්‍රත්‍යක්ෂ ඥානය කියලා කිව්වේ විමුක්තියට තමයි අරියත් ඵලය කියලා කිව්වේ. එතකොට සම්මා දිට්ඨිය නිසායි මේ විමුක්ති විමුක්ති ඥාන දර්ශනය කියන ටික ලැබෙන්නේ. දැන් සම්මා දිට්ඨිය ගන්නවා මොකද්ද? මොකද්ද සම්මා දිට්ඨිය කැටි කරලා කැටි කරලා ගත්තොත් මේ ස්පර්ශ ආයතන හයත් ඒ ස්පර්ශ ආයතන හයේ ඇතිවීමත් නැතිවීමත් ඒ කියන්නේ එයා දන්නවා යම් යම් ඒ වර්තමානයේ ඒ මොහොතටම හේතු ටිකක් හැදිලා තමයි මේ පෙනෙන බව වෙන්නේ මේ හේතු ටික නැති වෙනකොට ඉතුරු නැතුවම නැති වෙනවා. ඇහෙන බව, ගඳ සුවඳ දැනගන්න බව මෙන්න මේ ටික දැන් බුදුරජාණන් වහන්සේගෙන් නැත්තම් කල්යාණ මිත්‍රයන්ගෙන් අහලා දන්නවා. දැන් සම්මා දිට්ඨිය දන්නවා. දන්නවා වුණාට තාම දකින්නේ තාම හම්බ වෙන්නේ එයාට දැකපු දේවල් තියෙනවා තියෙන දේ දකින්නවා කියලා. මෙහෙම පේන්නේ නමුත් අහල තියෙනවා දැන් වෙනද වෙනද තියෙන දෙයමයි පේන්නේ පේන දේ තියෙනවා කියන මේ මානසික මට්ටම විතරයි තිබුණේ මෙච්චරයි හම්බුනේ ලෝක දර්ශනේ විතරයි දැන් එයාට වෙන කරුණක් අහන්න ලැබුණා මෙහෙම හම්බ වෙන දේ තුල නෑ ඒ ඒ අවස්ථාවට මේ හේතු ටික යෙදිලයි පෙනෙන ඇහෙන බව වෙන්නේ හේතු ටික නැති වෙනව නැති වෙනවා කියලා. මෙතනදී තමයි අපේ සද්ධා ඉන්ද්‍රිය ඕනේ. අපි දැන් මේ වචනේ අදහන බුදුරජාණන් වහන්සේගේ අපිට තියෙන දේම පේනවා, පේන දේ තියෙනවා වගේ අපිට හම්බ වුණාට ලෝකේ. දැන් අත මෙහෙම මෙහෙම දේවල් අජීවීව මෙච්චර ඇත්තටම තියෙනවා වගේ පෙවුනට පෙවුණු දේවල් කියනවා වගේ දැනුණාට මේ බුදුරජාණන් වහන්සේගේ වචනේ බොරුවක් නම් වෙන්න බෑ. දැන් තාම මෙහෙම මානසික මට්ටමක ඉන්න අපි දැන් මේ බුදුරජාණන් වහන්සේගේ මේ වචනේ අදහන්නේ. ශ්‍රද්ධාව කියන එක ඉන්ද්‍රිය ධර්ම වැඩෙන්න පටන් ගන්න එතකටයි. ඒකයි පුතඥයට ඉන්ද්‍රිය ධර්ම නැහැ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. මේ ඒ කියන්නේ ඉන්ද්‍රිය ධර්ම කියන එක පටන් ගන්නෙම මේ වගේ දහම් නුවණක් එක්ක. වැඩෙන්න ගන්න. එතකොට ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් යම් හේතු නිසායි ලෝකේ නැත්තම් දැකීම ඇතින් මේ ධර්මයේ ස්පර්ශ ආයතනයන්ගේ හැට ගැනීම වෙන්නේ හේතු ටික නැති වෙනොත් නැති වෙනවා. අපිට තේරෙන්නේ ස්පර්ශ ආයතන 6 තියෙනවා තියෙන ස්පර්ශ ආයතන 6ම අපි පරිහරණය කරනවා පරිහරණය කරන ස්පර්ශ ආයතන 6 තියෙනවා කියලා. දැන් මෙහෙම මානසික මට්ටමක් තියෙන අපි අදහනවා බුදුරජාණන් වහන්සේගේ වචනය අපිට මෙහෙම අපිට පෙවුනට පවතින ඇත්ත මෙන්න මේක තමයි කියලා ගන්නවා. එතකොට දැන් සම්මා දිට්ඨිය අපි දන්නවා. දකින්නේ. දැන් අපිට මේ දන්න දේ දැකීමක් බවට පත් කරගන්න ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා වෙනම තව ධර්මතා ටිකක් ප්‍රතිපදාව. දැන් තියෙන දේ දකින්නවා දකින්න දේ තියෙනවා කියන මානසික මට්ටමක ඉන්න අපිට තියෙන දේ දකින්නවා දකින්න දේ තියෙනවා නෙමෙයි පෙර නොතිබීමයි මේ පෙනෙන ඇහෙන බව වෙන්නේ ඒ හේතු නැතිව නැති වෙනවා කියන එක දකින්න ඕනේ. මොකද අපි දන්නවා අපිට ඉදර ගන්න ලැබුණ දැක්කොත් තමයි කලකිරෙන්නේ. කලකිරුණොත් තමයි නොයලෙන්නේ නොයලනම මිදෙන්නේ කියලා විමුක්ති විමුක්ති ඥාන දර්ශනය ගැන දැන් අපිට දැනුමක් තියෙනවා. මේ සම්මා දිට්ඨිය එක විමුක්ති විමුක්ති ඥාන දර්ශනය ගැන අපිට දැනුමක් දැන් තියෙනවා. ඊට පස්සේ ඔන්න දැන් දන්න දේ දැකීම සඳහා ප්‍රතිපදාවක් බුදුරජාණන් වහන්සේ පනවනවා මොකද්ද? මේ පෙර නොතිබීම හේතු ටික නිසායි පෙනෙන බව වෙන්නේ හේතු නැති වෙනකොට පෙන්දේ නැති වෙනවා කියන මේ ඇත්ත ඇති හැටි දකින්න බව වෙනවා හිත සමාධි වුණාම. සමාධි භික්ඛවේ භාවයට සමාහිතෝ භික්ඛු සමාහිතෝ භික්ඛු යථාභූතම් පජානාති. මහානේ හිත වඩන්න සමාධි වඩන්න සමාධි වඩනකොට ඇත්ත ඇති හැටි දන්නවා ඇත්ත ඇති හැටි දකිනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මේ නිසයි. එතකොට දැන් මේ ප්‍රත්‍යයෙන් හටගත් දේ ප්‍රත්‍ය නැතිව නැති වෙනවා කියන එක පේන්නේ නැත්තේ හිත සමාධි නැති නිසා නැත්තම් නීවරණ ධර්මයන්ගේ යුක්ත නිසායි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ සම්මාදිට්ඨිය පෙන්වලා ඇත්ත මෙන්න මේක කියලා පෙන්වනවා. ඔය ඇත්ත තමන්ම දැකගන්න නම් චේතෝ සමතයක් ඇති කරගන්න. හිතේ එකඟමක් ඇති කරගන්න. නීවරණ ධර්ම දුරු කරගන්න. ඔන්න දැන් මෙයාට සමාධි අවශ්‍යතාවය දැනෙනවා මොකක් නිසාද සම්මා දිට්ඨිය මුල් කරගෙනමයි දැන් මේ සම්මා සමාධියට බැනුම යාට තියෙන්නේ ඒ කියන්නේ දැන් හිත වඩන්න ඕනේ ඇයි කියන කරුණ මෙයාට තියෙනවා මොකද මේ නීවරණ ධර්ම දුරු කරගන්න දුරු කරගෙන මේ ඇත්ත දකින්නයි ඕනේ ඒ හින්දා ඔන්න බුදු ගුණ අසුබය මරණය මෛත්‍රිය මේ වගේ ඕන කමටහනක් වඩන්න පුළුවන්. අපි කමඨාන් ගැන කතා කරමු. මේකේ න්‍යාය ඉගෙන ගමු ටිකක්. ඔන්න දැන් හේතු සම්මතයක් ඇති කර ගන්න ඕනේ. එහෙනම් නිවර්ණ ධර්ම දුරු කර ගන්න ඕනේ. හේතු සම්මතයක් ඇති කර ගන්න ඕනේ. මේ ඇත්ත ඇති ඇති දකින්න. ඊට පස්සේ පෙන්නනවා කය වචන දෙක අසංවර වෙච්ච කෙනාට චේතෝ සමතයක් ඇති කරගන්න බෑ. හිතේ සමාධියක් ඇති කරගන්න බෑ. ඒ නිසා සීලයක් ඕන. දැන් මෙයා එකින් එකට දන්නවා. දැන් සිල්වත් උනේ නිවන් දකින්නද? නෑ. එහෙනම් සිල්වත් උනේ මොකටද? කය වචන දෙක සංවර කරගත්තේ හිත සංවර කරගන්න උපකාර පිණිස. මේ සීලය සමාධි සංවර්ධන එකයි. හැබැයි මේ සීලයට දර්ශනකින් දර්ශනින් යුක්තයි. මේ සීලය සම්මා දිට්ඨියෙන් උසෝපු එකක්. මොකද සම්මා දිට්ඨිය මුල් වෙලයි මෙයාට මේ ඔක්කොම ටික එන්නේ. මේ ඇත්ත ඇති හැටි පෞද්ගල දර්ශනය දන්නවා මේ දන්න දේ දකින්න නම් හිත සමාධි වෙන්නට නැත්නම් නීවරණ ධර්ම දුරු වෙන්නට ඕනේ. හිත සමාධි කරගන්න නීවරණ ධර්ම දුරු කරගන්න නම් කය වචන දෙක සංවර කරගන්න ඕනේ. දැන් කය වචන දෙක සංවර කරගත්තේ මොකටද? එතනින් විසුද්ධියක් දකින්න නෙමෙයි අනුපහදා පරිනිර්වාණයට උපකාර වෙනවා. සීල විසුද්ධිය මොකටද? චිත්ත විසුද්ධිය සඳහා මිසක. මේ සීලය සමාදන් වුණේ හිත පිරිසුදු කරගන්න මිසක. චිත්ත විසුද්ධිය, ධිට්ඨි විසුද්ධියට උපකාර වෙනස. එතන මේ සම්මාදිටියට උපකාර වෙනස. මිසක මේ වගේ ධර්මතා තියෙනවා. හරිද? මේ සීල් සිල්වත් උනේ සිල් සමාදන් වුණේ මොකක් නිසාද? සමාධියට උපකාර වෙනස හිත වැඩුවේ හිත වඩන්නේ ඇයි? මොකටද? හිත වඩන්නේ හිත නීවර ධර්ම දුරු කරන මොකටද? සමාධිය තමයි. සමාධිය වැඩිවේ සමාධිය ඇත්ත ඇති හැටි දැකීම වෙනස. ඇයි ඇත්ත ඇති හැටි දකින්නේ? ඇත්ත ඇති හැටි දකිනකොට ලෝකේට නැත්තම් දුකේ කලකිරෙනවා කියලා ධර්මතාවය වෙනවා කියලා එයා දන්නවා. ඒ කියන්නේ අද මේ ලෝකයට කලකිරෙන බව අද වෙන්නේ නැත්තේ මෙහෙම නොදකින නිසායි මෙහෙම මේ දකින්නවා කියන තැනට ආවහම මෙහෙම වෙනවා කියලා අදම දන්නවා. ඒ කලකිරුනහම නොයරිලා නොයලුනහම මිදෙනවා. මොකෙන්ද මිදෙන්නේ? ඈ දුකෙන් ඈ ලෝකෙ මිදෙනවා නැත්තම් සියලුම දුකෙන් ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාසයන්ගෙම මිදෙනවා කියලා දන්නා. විමුක්ති ඥාන දර්ශනය ගැන දක්වාම දන්න නිසායි. ඔය ටික දැන් මේ තුල තියෙනවා සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන කියලා ධර්මතා ටිකක් මේකට කියනවා සීක ප්‍රතිපදාව කියලා මේ ටික සම්පූර්ණය දන්නවා කියන්නේ මේ සම්මාදිට්ඨිය මොකද කියලා තේ දන්නවා. විමුක්තිය පිණිසයි කියලා දන්නවා. ඇයි විමුක්තිය කියලා ඒක දන්නවා? විමුක්ති ඥාන දර්ශනය පිණිසයි කියලා දන්නවා. දැන් අරිහත්ත්වයේ පිණිසම කාරණා මෙයා දන්නවා. මෙහෙම දැනගෙනයි මේක කරන්නේ. මේ කරන ටික ප්‍රතිපදාවකින් හම්බ වෙනවා අපිට. අපි කියමුකෝ සීක ප්‍රතිපදාව කියලා දැන් චබ්බිසෝධන සූත්‍රය වගේ සූත්‍ර නැත්නම් ওই දීඝනිකාය සූත්‍රයක් ගත්තාම දැන් අපිට භාවනා කරනකොට නිකන් කසාය බොනවා වගේනේ සමහර වෙලාවට හරි අමාරුයි. ඇයි මෙහෙම වෙන්නේ? ඒ කියන්නේ මේ භාවනා කරනවා කියලා දැන් අපි භාවනා කරන ටික මේ ප්‍රතිපදාවේ කොතනද කියලා අපි දැනගන්න මම මේ ප්‍රතිපදාව කියන මේ සීල සමාධි ප්‍රඥා විමුක්ති ඥාන දර්ශනය කියන ටිකෙන් අපේ ජීවිතයේ තුල මේ සන්නද්ධ විය යුතු ප්‍රතිපදාවක් වෙනවා බුදුරජාණන් වහන්සේ සීලය කියන කොටසට අයිති ධර්මතා ටිකක් වෙන්නනවා සීල සංවරය ඒ කියන්නේ සිල්වත් වෙන්නට ඕනේ සිල්වත් බව සිල්වත් බව කියනකොට ගිහි සිමතුගේ පංචිල් හෝ ආජීව අෂ්ටමක සීලය හෝ උපෝසත අෂ්ටාංග සීලය නවංග උපෝසත සීලය වගේ මේ ටික හම්බ වෙනවා සීල සංවරයට. ඊට පස්සේ ආපහු බුදුරජාණන් වහන්සේ දේශනා කරන දැන් ඉන්ද්‍රිය සංවරණත් යුක්ත වෙන්න. සීල සීල සංවරයෙන් යුක්ත වෙන්න ඊට පස්සේ ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත වෙන්න. මේක ඉතින් කෙනා කෙනාගේ මට්ටම් තියෙන්න පුළුවන්. තව කෙනෙකුගේ දැඩි මට්ටම තව කෙනෙකුට බැරි වෙන්න පුළුවන්. නමුත් නිවන් දකින කෙනාට යම් යම් මට්ටමක තමන් ඉන්න ඒ මට්ටමට හෝ මේ හැම ධර්මතාවයක්ම තියාගන්න වෙනවා. අඩුම පන්සිල් අඩුම වශයෙන් පන්සිල් ටික තියාගන්නවත් වෙනවා. හරිද? වැඩි සීලයක් බැරි නම් පන්සිල් හෝ තියාගන්න වෙනවා. ඉන්ද්‍රිය සංවරය ගොඩක් බැරි නම් ඒ ඒ මට්ටමකට හරි තියාගන්න වෙන මේ එක මට්ටේ ඉතින් දියුණු වෙනවා. සීලය තියෙන්නට ඕනේ, ඉන්ද්‍රිය සංවරය තියෙන්නට ඕනේ. ඊට පස්සේ සති සම්පජන්‍ය තියෙන්න ඕනේ. මේවා සති සම්පජන්‍ය කියන්නේ මොනවද? යන්නේනකොට සීනුවනේ යන්නේ කොහොමද? කියලා ඊට පස්සේ භාවනා කියලා ඉගෙන ගන්න ඕනේ මෙන්න මේ ටිකයි මේ මේ ප්‍රතිපදාවයි පුරවන්න ඕනේ ඕගොල්ලෝ. තේරෙනවද? අපි යන එනකොට 100ෙන් යනවා කියලා එහෙම මේ නිවන් දකින්න ප්‍රතිපදාවක් තියෙන ඒ ටිකයි ඕගොල්ලෝ පුරවන්නේ. අපි මේ කරන්න මොකද කියලා දන්නේ නැහැ නැත්තම්. එතකොට සීලයෙන් යුක්ත වෙන්න ඕනේ. දැන් මම මේ කරුණු කියනවා නෙමෙයි මේ න්‍යාය පැහැදිලි කරන එක කරන්නේ. කියන්නේ භාවනා සති සම් සම්පජන්‍ය කියන්නේ මොකද්ද? නැත්නම් භාවනාව කියන්නේ මොකද්ද කියන එක නෙමෙයි මම දැන් කියලා දෙන්නේ. මේ මේ අපි නිවන් දකින්න පිරිවිය යුතු අනිවාර්ය න්‍යායක් තියෙන හැම කෙනෙක්ම. ඒ ප්‍රතිපදාවක් තියෙන්නේ ප්‍රතිපදාව කියන එක හඳුනා ගන්න ඕනේ. අර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යෝගවන්න විජනති නොසෝ රක්කති ගෝගණං ඒවං සීලං අජානන්තෝ කිංසෝ රකීය සංවර කියලා. යෝ ගවං න විජානාති යමෙක් ගවය ගැන දන්නේ නැත්තම් ඈ යෝ ගවන්න විජානාති නොචෝ රක්කති ගෝගන එයා ගවය ටික රකින්නේ නැහැලු හරියට හරිද හරියට ගවය ගැන හොඳ දැනුමක් අවබෝධයක් නැති කෙනා නියම විදිහට හරක් ටික රැක ගන්න නැහැලු ඒවන් සීලං අජානන්තෝ තින්සෝ රකේ සංවර ඒ වගේ සීලය ගැන හරියට නොදන්න කෙනා සංවරය කියලා මොකද රකින්නේ කියලා ඒ වගේ මේ මේ ටික මේ කරුණු ටික නොදක අපි මොකද්ද කරන්නේ? ඈ එතකොට ඔන්න සීලය කියන කාරණාව අපි තුල තියෙන්න ඕනේ ඉන්ද්‍රිය සංවරය තියෙන්න ඕනේ තුන්වෙනි කාරණා මොකද්ද? සති සම්පජන්‍ය තියෙන්න ඕනේ සිහිනුවන ඊට පස්සේ හතරවෙනි කරුණ භෝජනේ පමන දන්නා බව. ගිය අයටත් අනිවාර්යමයි තියෙන්නේ. ආහාර පාන ගන්නකොට ඇයි මේ ආහාර පාන ගන්නෙ කුමක් නිසාද කියලා ආහාරයේ පමණ ගැනීම අවශ්‍යමයි මේ රස තණ්හාව එහෙම දුරු වෙන්නේ ඒ නිසාමයි දැන් පස්වෙනි කාරණාව జాగ්‍රියාන යෝගය නිදි දුරු කිරීම අනිවාර්යම අවශ්‍ය නිවන් දකින්න කෙනාට නම් නිවන් දැකීමට ගිහි නිවන හෝ පැවිදි නිවන කියලා එකක් තියෙනවද නෑ එහෙනම් ඒ ප්‍රතිපදාවේ ගිහි ප්‍රතිපදා පැවිදි ප්‍රතිපදා කියලා එකක් නෑ නිවන් දකින්න නම් මේ ධර්මතාවයෙන් යුක්ත වෙන්න වෙනවමයි. එතකොට සීලය, ඉන්ද්‍රිය සංවරය, සති සම්පජන්නේ, జాగරයන් යෝගය, జాగරයන් යෝගය කියන්නේ මොකද්ද? නිදි දුරු කිරීම. ඊට පස්සේ භෝජනේ මාත්‍රඤ්‍ය බව ආහාරේ පමන දැමීම. කියන මෙන්න මේ ධර්මතා ටික මම මේ ප්‍රධානම ටික අවශ්‍යම ටික කිව්වේ මෙන්න මේ ටිකෙන් යුක්ත වෙනවා. දැන් මෙහෙම පෙන්වලා භික්ෂුවකට පෙන්වන බුදුරජාණන් වහන්සේ ආර්යු සීලෙන් යුක්තව ආර්යු ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තව ආර්යු සත්සම්පජන්යෙන් යුක්තව ආර්යු භෝජනේ පමණ ගැනීමෙන් යුක්තව ආර්යු නිදිදි කිරීමෙන් යුක්ත වෙනවා. හරිද? එහෙම ඉන්න භික්ෂුවට පෙන්නනවා පින්දපාතේ ගිහිල්ලා ඇවිල්ලා දැන් ඒ පින්දපාත යනකොට මේ සති සම්පජන්යෙන් තමයි යන්නේ. මේ ටිකෙන් ජීවිතය යුක්තයි. එහෙම කෙනාට පෙන්නනවා ඊට පස්සේ මොකද්ද? මේ ටික තියෙන කෙනාට දැන් පෙන්නනවා ආරණ්‍යකට හෝ හිස් ගේකට හෝ ගහක් මුලකට හෝ සෝහනකට හෝ පිදුරු ගුහාවක් දිස්සකට හෝ කොහේ හරි විවේක තැනකට යන්න දැන්. දැන් මේ ටිකෙන් සම්බන්ධ වෙච්ච කෙනාට කියනවා විවේක තැනකට යන්න. ගිහිල්ලා පාරයන්ක බැඳගන්න. කය ඍජුව තබා ගන්න. සත්‍ය නිමිත්ත හිත මනාව තබා ගන්න. එහෙම තබාගෙන පංච උපාදාන ස්කන්ධ ලෝකයේහි අනිත්‍යano බලන්න නැත්තම් මේ පංච නීවර තමා තුල උපදින උපදින නීවරණ ධර්මයන් දුරු කරන්න මෙහෙතෙන්ට මොන දැන් ඕගොල්ලෝ කරන භාවනාව ආйти තැන මේ ටික කරන්ද ඉස්සෙල්ලා පෙන්ව මෙහෙම කරන කෙනයි මෙහෙම කරන්න පුළුවන් හරිද එහෙම නැතුව කෙලින්ම මෙතනින් ගන්න පුළුවන් කමක් නැහැ එතකොට එහෙම වෙන්නේ නැහැ ලැබෙන්නේ එතකොට දැන් පෙන්නවා ඒ භාවනා කරන එකට පෙන්වන මොකද්ද බොජ්ජංග භාවනා කියලා. හරිද? එහෙම භාවනා කරන්න කියලා පෙන්වුවා පරයන්ක දැඳගෙන කොන්ද ඍජුවේ තබාගෙන සති නිමිත්ත හිත තබාගෙන මේ පංච උපාදානස්කන්ධ ලෝකේහි ලෝභය දුරුකොට අභිජ්ජාව දුරු කළා අභිජ්ජාව නැති සිතින් ව්‍යාපාදේ දුරු කළා ව්‍යාපාද රහිත සිතින් තීන මිද්‍ය දුරු කළා තීන මිද්‍ය රහිත සිතින් එතකොට උද්දච්ච කුක්කුච්ච දුරු කළා උද්දච්ච කුක්කුච්ච ඒ කියන්නේ සංසිද්ධු මනසකින් විචිකිච්ඡා දුරු කළා විචිකිච්ඡා පහව කතන් කතායති ඒ විචිකිච්ඡා ඇති මනසකින් යුක්තව වාසය කරන්න හරිද බෙදනවා එතකොට මේ ටිකට තමයි පෙන්න්නේ සමාධිය නැත්තම් බොජ්ජංග දහම හරිද එතකොට දැන් මෙහෙම කරනකොට පෙන්නනවා නීවර ධර්ම දුරු වෙනවා අර ඒ කියන්නේ දැන් බැරි වෙලා මේ භාවනාව කරන මොහොතේ නැගිට්ටු ආපහු එයාගේ ජීවිතේ රැඳිලා තියෙන කොතනින්ද සීලය කියන තැන. සීලය කියන තැන පිහිටලයි රැකවරණය රක්ෂිත ස්ථානය කරගෙනයි මෙහෙම දෙයක් කරන්නේ මෙයා. මෙතනින් ආපහු නැගිට්ටාම ආපහු විපතට වෙන්නේ ජීවිතේ ආපහු දැන් රැඳිලා තියෙන කොට ආ සීලය කියන්නේ ආපහු මෙයා ඉන්ද්‍රිය සංවරයෙන් සති සම්පජන්නේ කියන්නේ සීලයෙන් ඉන්ද්‍රිය සංවරයෙන් සති සම්පජන්නේ ජාග්‍රියාණ යෝගයේ භෝජනේ පමණ ගන්නා බව කියන මේ ටිකෙන් වැඩිලා. දැන් මේ ටිකෙන් අලුතෙන් උපන්නා වූ නිවර ධර්ම දුරු කරනවා. උපදින්න දෙන්නේ නැහැ. දැන් රැකවරණයක් තුල ඉන්නේ. ආපහු මෙහෙම ඉන්න හින්දා අලුතෙන් උපදින්නේ නැහැ. ආයෙත් විවේකයේ තියෙන වෙලාවෙත් තත්ගල මෙතෙන්ට එනවා. හරිද? ඒ කියන්නේ දැන් උන ආයෙත් භාවනා කරනවා. දැන් මේකෙන් දැන් අලුතෙන් ඉන්නේ නැහැ තමන් ගැටක් දාගෙන ඉන්නේ. දැන් උපන්න ඒ කියන්නේ තියෙන කෙලෙස් දුරු කරන එක තමයි මෙතනින් කරන්නේ. හරිද? මෙහිම මේ ධර්මතා දෙකේ ප්‍රතිඵලය තමයි මොකද්ද? සීල සමාධි කියන මේ ධර්මතා දෙකේ ප්‍රතිඵලය මොකද්ද? හිත සමාධි වෙන එක. එතකොට සමාධිගත මනසක් තියෙනකොට දැකපු දේ දැකීමෙන් පස්සේ නිරුද්ධ වෙනවා කියන එක පෙනෙනවා. දිත්තේ දිත්ත මත්තා. ඉබේම පෙනෙනවා. ඇහෙන දේ ඇහෙන පස්සේ නැති වෙනවා කියන එක පෙනෙනවා. පෙනුණු දවසට කලකිරෙනවා කලකිරලා නොඇරිලා මිදෙනවා කියන ධර්මතාවය වෙනවා කියලා මෙන්න මේ ටික එයා දන්නවා. එතකොට නිවන් දකින්න යන්න ප්‍රතිපදාවක් තියෙන භාවනා කරනවා කියලා එකකින් කවදාවත් වෙන්නේ නැහැ. දැන් අපි බුදු ගුණ අසුබේ මරණය හෝ මොන හරි යමක් කළා නම් මේ කරපු ටික මේ ප්‍රතිපදාවේ කොතෙන්ද දායිති මේ වගේ තැනකට විමුක්ති විමුක්ති ඥාන දර්ශන සම්මා දිට්ඨි එතකොට බොජ්ජංග භාවනා ඊට පස්සේ මේවා මේ ඒ කියන්නේ සීල සංවරය ඉන්ද්‍රිය සංවරය සති සම්පජාන්නේ ජාග්‍රියාව මේ වගේ මහා කරුණ රාශියක් තියෙනවා මේ ප්‍රතිපදාව. දැන් මේ ප්‍රතිපදාවේ කොතනට දායිති අපි ওই භාවනාව කියලා හඳුන්වන තැන හද. බොජ්ජංග කියන තැන. ඒ කියන්නේ ගහේ මුලක් නැතුව අගක් නැතුව කඳ කැල්ල විතරක් අහක තියෙනවද? නෑ. ඒ කියන්නේ දැන් ප්‍රතිපදාවේ මුලක් නැතුව අගක් නැතුව මැදින් විතරක් හඳව ගන්න පුළුවන් වෙයිද අපිට? දැන් සීලේ පිළිපදන්න ඕන මේ ටික මුල් කොටසක් නෑ. සම්මා දිට්ඨිය මේක ඉල්ලලා හරි කියන්න පුළුවන් නම් උඩින් යට නැතත් එහෙම දෙනකුත් නෑ දැන්. ඒකද සම්මා දිට්ඨිය නැහැ කියන්නේ මේක කරන්න මොකටද කියලා දන්නේත් නැහැ. මුල් කෑලි ටිකක් නැහැ, අගක් නැහැ. දැන් මැදින් විතරක් නතර කරන්නයි අපි මේ හදන්නේ. ඒ කියන්නේ බුදු ගුණ, අසුබේ, මරණය, මෛත්‍රිය මේ වගේ භාවනා ටිකක් කරලා කෙලෙස් නැති කරන්න හදනවා කියලා කියන්නේ දැන් මේ මැද ගහේ මුල් කෑල්ලක් නැහැ, කොලාතු වගේ තියෙන අග කෑල්ලක් නැහැ, කඳ කෑල්ල අහස තියන්න හදන්නේ. දැන් තියන්න පුළුවන් වෙලාවේ. බෑ. ඒකේ ප්‍රතිඵලය මෙහෙම භාවනා කරන්න හදන එකේ ප්‍රතිඵලය තමයි ඒක කරගන්න කරන්න බැරි වෙලා නේද? ඇත්ත ඒක නේද? මෙහෙම කරනකොට මෙහෙම තබා ගන්න පුළුවන් වුණා නම් තමයි පුදුමයි. අපි තේරුම් ගන්න ඕනේ මෙහෙම එහෙනම් භාවනා කියලා අපි කරනවන යමක් ඒක අයිති වෙන්නේ කොතෙන්ද? ප්‍රතිපදාව කොතෙන්ද අයිති? සීලේ ක්‍රමයන් තමයි අයිති. නමුත් ඒකේ කොතනටද අයිති? බොජ්ජංග භාවනා කියන තැනටයි අයිති. එතකොට මේක කරන කෙනා තුල තියෙන්න ඕනේ ඉදිරියට පිටිපස්සක් තියෙනවනේ. ඒ කියන්නේ මේක ඇයි කරන්නේ කියලා ඉස්සලා දර්ශනකින් යුක්ත වෙන්න ඕනේ. එතකොට යාට තව කෙනෙක් තල්ලු කරන්නේ නැතුව Tamanටම උත්සාහය තියෙන වීර්යය තියෙන. ඒ කියන්නේ යා හැමදාම සිල් රකින්න ඕනේ නැහැ. හැමදාම හිත වඩන්න ඕනේ හැමදාම විදර්ශනා කරන්න ඕනේ. යාට ඉලක්කයක් තියෙනවා. මට මේ කය වචන දෙක සංවර කරගෙන හිත වඩවඩ මේ ස්පර්ශය පෙනෙන දේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන මේ දැකීම එළඹ සිටින තැනටයි මම මේක කරගන්න ඕන කොහොමද? ඒ කියන්නේ තියෙන දේම දකිනවා දැකපු දේ තියනවා කියන මේ මානසික මට්ටම මිදිලා මේ මානසික මට්ටමට එන්න ඕන කියලා Tamanටම ඉලක්කයක් තියෙනවා. දැන් Tamanට මේ ඉලක්කය සාර්ථකද නැද්ද කියන එක බලබල කරන්න පුළුවන්. Tamanට මේ සීලයක පිළිතලා සමාධිය වඩනකොට හිත සමාධිකාරී සිල් රකින්න ඕනේ නැහැ. දැන් යා සිල් රැකීම සඳහා උත්සාහවත් වෙන්න ඕනේ. ඇයි මේ සමාධිය තුළින් සීලේ රැකීමේ කෘත්‍ය ටික වෙනවයි මේක. ඇත්ත ඇති හිතේ දැක්කහම දැන් ආයෙ හිත වඩන්න ඕනේ ඒ දැකීම තුළින් මේ හිත වැඩිම හිත රැකීමේ කෘත්‍ය වෙනවා. එතකොට හැම වෙලාවෙම විදර්ශනා කරන්න ඕනේ විමුක්තිය තුලින් මේ සම්මාදිට්ඨිය වෙනවා. හරිද? එතකොට මම මුලින් මතක් කළේ අර ගාථාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි අරියස භික්කවේ සීලස අනුනබෝධ අපටි වේදා ඒවම දැන් දීක මද්ධානං සංඝාවත සංසාරිත මමං චේතුමා කංච මහණෙනි මේ ආර්ය වූ සීලය නොදැනීම නිසා නොදැකීම නිසා අවබෝධ කර නොගැනීම නිසා නුඹලත් මාත් බොහෝ කාලයක් සසර හේමේ යත දුවන ලදී සැරිසරන ලදී. මහණෙනි මේ ආර්ය සමාධිය මේක ධර්මතා හතරක්ම පෙන්නනවා. ආර්ය ප්‍රඥාව ආර්ය විමුක්තිය. නොදැනීම නිසා නොදකීම නිසා අවබෝධ කර නොදැනීම නිසා නුඹලත් මාත් සසල බොහෝ කලක් හේමේ යත දුවන ලදී සැරිසරන ලදී කියලා පෙන්නනවා. මේ ආර්ය සීලය කියලා කිව්වේ ඇයි? මෙන්න මේ දර්ශනයෙන් යුක්තව සම්මා දිට්ඨිය මොසවන ලද සීලයක් වෙන්නට ඕනේ. ඒ කියන්නේ සම්මා දිට්ඨිය මුල් කරලයි මෙයාට මේ සීලය තියෙන්නේ. කියන්නේ මේ සම්මා දිට්ඨිය සාත් කර ගැනීමට උපකාර පිණිසයි සමාධි සමාධිට උපකාර පිණිසයි සීලය කියලා සීලයෙන් දර්ශනයකින් යුක්ත වෙච්ච බවක් තියෙනවා. හරිද? එහෙමයි මෙයාගේ සීලය කියන එකත් ඇවිල්ලා තින්නේ මේ සීලේ ආර්ය සීලයක් එතකොට. ආර්ය දර්ශනයක යුක්තව මෙයා සිල්වත් වෙලා තියෙනවා. හරිද? මෙයාගේ සමාධිය ආර්ය දර්ශනකින් යුක්තයි සමාධියකින් යුක්තයි. මෙයාගේ දැකීම සමාධිය ආර්ය දර්ශනකින් යුක්තයි. මෙයාගේ මිදීමත් මේ වගේ දර්ශනයකින් යුක්තයි. හරිද? ඒ නිසායි එතකොට මට ඕන උනේ නිවන් දකින්න කියලා මොනවාම හරි එකක් කරන්න එපා. අපි හැම කෙනෙක්ම අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනේ නිවන් දකින්නවා කියන්නේ මෙන්න මේ වගේ හැසිරিলা අවසන් කරන්න ඕන ප්‍රතිපදාව. අපි කෙටියෙන් ගත්තොත් දැකපු දේ දකින තියෙන දේ දකිනවා දැකපු දේ තියනවා කියන මේ මානසික මට්ටම තමයි ලෝකේ කියන්නේ. ලෝකෝත්තර කියන්නේ තියෙන දේ දකිනවා දකින දේ තියනවා කියන මානසික මට්ටමේ මිදිලා පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නැති වෙනවා කියන මානසික මට්ටමට එන්න ඕනේ. ඒතර දැන් මෙතන ඉඳලා මෙතෙන්ට යන්න ඊට පස්සේ ගමනක් තියෙනවා අපිට. වෙන මුකුත්ම නැහැ. අපි කෙටියෙන් ගත්තොත් ලෞකික සහ ලෝකෝත්තර කියන ධර්මතා දෙක මෙන්න මේ වෙනස ගන්න. ඔච්චරයි. අන්තිමට මේ පරිවර්තනය ඔච්චරයි. ඒ කියන්නේ ඊට පස්සේ පෙර නොතිබීම මේ ප්‍රත්‍ය ටික නිසායි පෙනෙන හැෙන බව වෙන්නේ කිව්වොත් කලින් දැකපු හතුරා අපිට ආපහු දකින්නවා කියලා ධර්මතාවයක් එහෙම එහෙම නෑ හතුරු කියන එකක් නෑ. කලින් අපිට ගහව බැනපු කෙනෙක් ආපහු හම්බ වෙනවා කියන ධර්මතාවයක් ඒ මානසික මට්ටමක් නෑ. මොකද එහෙම අතීතයක් කැඳෙන්න තරම් බෑ දැන් ඒ කියන්නේ අපි වර්තමානයේක මේ දැන් තියෙන සත්‍ය ටිකක් නිසා පෙනෙන බව කියලා දකිනේ ඉඳා අතීතාන්තේ නිදෙනවා. මේ ප්‍රත්‍ය නැති වෙනකොට නැති වෙනවා කියලා දකින නිසා අනාගතාන්තේ මිදෙනවා. ඒ වගේම මේ හේතු නිසා හටගන්නේ කියලා දකින නිසා උච්චේ දෘෂ්ටියෙන් අපේ මනස මිදෙනවා. මේ හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා කියලා දකින නිසා සාස්ත්‍ව දෘෂ්ටියෙන් අපේ මනස මිදෙනවා. මේ උදේවැය දකිනවා කියනකොට උච්චේද සාස්ත්‍ව කියන අන්ත දෙකෙන් මිදෙනවා. ඒ කියන්නේ හේතු නිසා හේතු නිසා හටගන්නවා කියලා දකිනකොට නෑ කියන්න පුළුවන්ද? බෑ. එතකොට මෙහෙම ධර්මයක් නැහැ කියලා ගන්න උච්ඡේද දෘෂ්ටියෙන් අපේ මනස නිදෙනවා. හේතු ටික නිරුද්ධ වෙනකොට මේ දකිනහන දේවල් නිරුද්ධ වෙනවා කියලා දැක්කොත් තියෙනවා කියලා ගන්න පුළුවන්. බෑ. එහෙනම් මෙහෙම දේවල් ස්ථිරව තියෙනවා කියලා ගන්න බෑ. ඒ ශාස්ත්‍ර දෘෂ්ටියෙන් මිදෙනවා. උච්ඡේද සහ ශාස්ත්‍රත්ව කියන දෘෂ්ටි දෙකෙන් මිදෙන්න කරන්න ඕනේ මොකද්ද? හේතුඵල ධර්ම දකිනවා. මේ පෙර නොතිබීම ඒ කියන්නේ වර්තමානයේක දර්ශනයක් දකිනවා යම් කිසි සමුදේ ධර්මයන් සම්බන්ධ නිරෝධ ධර්ම යමක් හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ සියල්ල හේතු නැතිව නැති වෙනවා මේක තමයි සම්මාදිට්ඨිය මේ සම්මාදිට්ඨිය දැක යුතු කුමක් කරාද ස්පර්ශ ආයතන 6 හරහා ස්පර්ශ ආයතන 6 හරහා මෙහෙම දකිනකොට මෙයා මේ අන්ත දෙක දුරු කරනවා අතීත අනාගත කියන අන්ත දුරු කරනවා උචේ ශාස්ත්‍රක දෘෂ්ටි දුරු වෙනවා මේ දර්ශනයේට මේක තමයි සම්මා දිට්ඨිය. හරිද? මධ්‍යම ප්‍රතිපදාව කියන මේ සම්මා දිට්ඨියට. එතකොට මේ දැකීම සාක්ෂර ගන්නයි දෙපැත්තක් තියෙනවා. දැන් මේ සම්මා දිට්ඨිය කියන කරුණ සම්මා දිට්ඨිය කියන කාරණාවට මෙහා පැත්තෙන් දකින්න සීල සමාධි දෙක. හරිද? මේක සාක්ෂර ගන්න කරන්න ඕනේ ටික. ඊට පස්සේ මෙහා පැත්තෙන් දකින්න සාත් වීම නිසා ඇති වෙන ධර්මතාව විමුක්ති විමුක්ති ඥාන දර්ශනය. දැන් මේ සම්මා දිට්ඨිය කියන සිද්ධිය නේද ධර්මතාවයක් නම් මේ සම්මා දිට්ඨිය කියලා මධ්‍යම ප්‍රතිපදාවේ මැද මේ ටිකේ මෙහා පැත්තේ අංග දෙකක් දකින්න ධර්මතාව ටිකක් දකින්න මේ සම්මා දිට්ඨිය සාත් කරගන්න තියෙන ටික ඊට පස්සේ මෙහා පැත්තෙන් අංග දෙකක් දකින්න සම්මා දිට්ඨිය සාත් වීම නිසා ලැබෙන ටික දැන් ප්‍රතිපදාව කියනකොට මේ ධර්මතා පහම අයිති මෙයාට. ඒ කියන්නේ මේ ටිකම තියෙනවා සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන. කියන මේ ටිකම එකතු කළා තමයි මෙයාට සම්මාදිට්ඨිය කියන ධර්මතාවයක් තියෙන්නේ. හරිද? ඒ කියන්නේ මෙයා දන්නෝ මේ දර්ශනයත් මේ දර්ශනය ලබා ගන්න කරන්න ඕනේ දේ දන්නවා ලැබීම නිසා වෙන දේ දන්නවා එතකොටයි මේක Tamanටම හයියක් වෙන්නේ. ඒ කියන්නේ දැන් මම ඊගාවට කරන්න ඕනේ මොකද්ද කියලා තව කාගෙන්වත් අහන්න ඕනේ මට අවශ්‍ය වුණොත් කල්යන මේ මැද මේ ප්‍රතිපදාව දන්නවා ප්‍රතිපදාවේ එදිනදා ජීවිතේට මානසිකාරය අල්ලගන්න මේ කොහොමද කියලා මේ කල්යන මිත්‍රෙක් නැත්නම් නීවරණ ධර්ම දිරි කරගන්න සත්පුරුෂයෙක් ගෙන් අවවාදන ශාසනාව ගන්න අපිට ඕනේ දෙයි. නමුත් දර්ශනයක්ම අපිට ගන්න ඕනේ වෙන්නේ නැහැ. දර්ශනේ තියෙනවා. ඒ කියන්නේ නිවන් දකින්ද මොකද්ද කරන්න ඕන කියන ටික මූලික ටික අපේ මනසේ තියෙනවා. නීවරණ ධර්ම දුරු කරගන්න කමටහන එක්ක බුදු ගුණ භාවනාව කරන්නේ කොහොමද? අසුබේ වඩන්නේ කොහොමද? මෛත්‍රිය නැත්නම් ආනාපාන සතිය කියලා මේ කමටහනේ පොඩි පැහැදිලි කිරීමක් කරගන්න අපිට තිබුණා. අපිට මුළු නිවන් මාර්ගම ගන්න තියනවා නෙමෙයි. දැන් අපිට මුළු නිවන් මාර්ගම මුළු සසරම මේ කමටහන තුල වෙලානේ. මේ කමටහන අහගන්නේ ඒකෙන්නේ. තේරෙනවද? නමුත් අපි දැනගන්න ඕනේ මේ මේ කමතහන කියන එක මේ වගේ විශාල නිවන් මාර්ගක මේ ප්‍රතිපදාවක එක්තරා එක අංගයක් විතරයි. හරිද? මේ අංගේ ඕන විදිහකට අපිට මාරු කරගන්න පුළුවන්. බුදු ගුණ හෝ අසුභය හෝ මරණය හෝ මෛත්‍රිය හෝ මේ ටික කිරීම මත වත් නොකිරීම මතවත් නෙමෙයි මේ සම්මා දිට්ඨිය කියන කාරණාව තියෙන්නේ. සම්මා දිට්ඨියට උපකාර වෙනස කෙනෙකුට මේ ධර්මයේ ගන්න පුළුවන්. කෙනෙකුට සම්මා දිට්ඨියම ධර්මතාවය සමතයක් වේ. එහෙමත් තියෙනවා. මේවා අමුතින් සමතකම දහනක් නැතත් ඈ විදර්ශනා පූර්වකම සමතය කියලා කියනවා. විදර්ශනාවම යාර සමතයක් වෙන ධර්මතාවයකුත් තියෙනවා. ඒ හින්දා නමුත් අපි හැම කෙනෙක්ම දැනගෙන ඉන්න ඕනේ නිවන් දකින්න නම් මොකද්ද කරන්න ඕනේ කියලා. දැන් බුදු ගුණ හෝ අසුභය හෝ මරණය හෝ මෛත්‍රිය හෝ භවනාවක් කරනවා නම් ඕගොල්ලෝ ඔගොල්ලෝ ඇයි මේ කරන්නේ අපි ඉන්නේ කොතනද කියලා තේන්න ඕන. නැත්තම් හරියට මූද මැදට ගිහිල්ලා දැම්මා වගේ වෙයි. මූද මැදට ගිහිල්ලා දැම්මම ගොඩ බිමක් එහෙම හාත්පසක් යන්න එන්න තැනක් පේනවද? මේ දැනුම මොකුත් නැතුව බුදුගුණ භාවනාව හෝ අසුබේ හෝ මරණය කරනවා. මේ වඩනවා. දැන් හරියට මූද මැදට ගිහින් දැම්මා වගේ කියලා කියනවා. ඇයි දැන් යන්නේ කොහාටද ඈ මේ දැන් පීනලා එගොඩ වෙන්නේ කොහොමද එක්ක ආපහු යන්නේ කොහොමද මුකුත් තැනක් නැහැ ඔය මේ ටික වෙන්න එක විතරයි තියෙන්නේ නේ මුද්‍ර වෙන්න වගේ නෙමෙයි නමුත් දැන් අපිට අපි ඉන්න තැන පේන්න ඕනේ අපි මෙහෙම ටිකක් කරනවා නම් මම කොතනද ඉන්නේ මේ වගේ ප්‍රතිපදාවක නම් මාර්ගයක නම් මේක මේ කොතනද දැන් මගේ මානසිකාරය තියෙන්නේ කියලා අපි සති සම්පජන්ණේ ඉන්නවනම් දැන් කොතනද ඉන්නේ නේ භෝජනේ පමණ දන්නවනම් දැන් කොතනද ඉන්නේ අපි ඇත්ත ඇති හැටි දකිනවා නම් බලනවා නම් දැන් කොතනද ඉන්නේ මේ ප්‍රතිපදාව කියලා ඒ කියන්නේ මේ අපිට නිකන් සිටියමක් හම්බ වෙනවා වගේ දැන් සිටියමකින් බල බල අපි දැන් කොතනද ඉන්නේ කියලා බලන්න පුළුවන් නේ නේද ඒ වගේ ඉස්සර නිවන්ට යන මාර්ගයේ පිළිබඳ සිටියම ලබා ගන්න ඕනේ ඉන්න තැන ඉඳලා ඊට පස්සේ දැන් අපි යනකොට අපි මේ සිටියමේ දැන් කොතනද ඉන්නේ කියලා බල බල යන්න පුළුවන් අපිට වටපිටාව හම්බෙනකොට සිතියෙන් බලලා දැන් මේක කොතනද ඉන්නේ අපි කියලා. ඒ වගේ. එතකොට අපි මෙතන ඉන්නේ තව මෙච්චර කියන්න තියෙනවා. මේක දැක දැක බල බලම යන්න පුළුවන්. එහෙම නැත්තම් අපි යන්නේ කොහාටද අපි කරන්නේ මොකද්ද කියලා අපිවත් දන්නේ නැති. අර මුදිර වගේ තමයි මට ඔක මතක් කරන්නේ. මොකද එයාට අගක් මුලක් කෙරවලක් ගොඩබිමක් ඒ මුකුත් නැහැ. පීන පීනීමක් මන් තියෙනවා. ඉතින් පීනලා ඉවර වෙන බවක් නැහැ. ඒ කියන්නේ එක ඉලක්කයකට පීනනවත් නෙමෙයිනේ. ඔහොම අපි ටිකක් කියනේ කියනවා තව කොහට හැරි හැරිලා ඒත් දන්නේ නැහැ. හැරුණු බවක් දන්නෙත් නැහැ, හැරුණ නැති බවක් දන්නෙත් නැහැ, කිලිම යන බවක් දන්නෙත් නැහැ. මොකද ඉලක්කයක් නැති හින්දා. ඒ වගේ. එතකොට මේ ම අනිත් එක මෙහෙම කරුණක් අපි හොඳට මතක තියාගන්න ඕනේ. සමහරවිට දැන් අද කරන භාවනා තියෙනවා මේ භාවනා කරන ක්‍රම වැරදි නෑ. අපි බුදු ගුණ හිතන ක්‍රමය, අසුභය ගැන හිතන ක්‍රමය, මරණය, මෛත්‍රිය, ආනාපාන සතිය වගේ මේ භාවනා කරන ක්‍රමේ නැත්තම් කරන දේ වැරදි නෑ. මේ ඔක්කොම හරි. නමුත් මේ ධර්මතාවයේ කරන්න අවශ්‍ය මූලික දර්ශනීය දෝෂ තියෙනවා. මේ ටික නැතිකමයි තියෙන්නේ. පීඩා හිතින් ටික නැතිකමයි තියෙන්නේ. මේ දෙපැත්ත මේකට සම්බන්ධ කරගත්තාම හරි. එහෙම නැත්නම් අපි අපි අද කරන ටික හරි පිහිටා හිටින්න බැරි වෙලා තියෙන්නේ මේ නිසායි. එහෙම නැතුව භාවනා කරන දේ ගැන දෝෂයක් නිසා නෙමෙයි. දැන් මේ දේශනා කරපු ටික තේරුණා. මේ ටික ලියාගත්තත් කමක් නැහැ. ඒ කියන්නේ නිවන් දකින්න මේ සේක ප්‍රතිපදාව කියලා සේක ප්‍රතිපදාව කියලා කියන්නේ ඉන්ද්‍රිය සංවරය එකන සීල සංවරේ ඉන්ද්‍රිය සංවරේ සති සම්පජන්ණය ආහාර පටික්කුල මනසිකාර జాగරියාන යෝගය මේ ටික වෙනම පෙන්නලා ඊට පස්සේ මේ බොජ්ජංග භාවනා හැදියේද ඒ කියන්නේ ඔන්න දැන් හිස් ගේකට හෝ ගහක් මුලකට හෝ යන්නේ යායුත්තේ මොන වගේ කෙනෙක්ද කියලා පෙන්නනවා මේ වගේ තැනකින් සන්නද්ධ වෙච්ච කෙනෙක් මේ මේ භාවනා කරන්න ගියොත් එයාට බර නැහැ මේ ලොකු කෙලෙසේ කඩුවලා දැන් භාවනා කරන්න පුළුවන්. එහෙම නැතිනම් මේ ටික නැතුව මෙයා මේ ටිකෙන් විතර ගන්න ගියා කියලා මොන විදිහට කරන්න බෑ. විශාල කළු ගල කොළු තියාගත්තා වගේ. හරිද? අර මං කිය කසාය බොනවා වගේ අම්මාගෙන් තමයි කරන්න වෙන්නේ කියලා. මොකද මේක අනුපූර්ව ප්‍රතිපදාව මේ මට්ටමේ කෙලෙසයක් දුරු කරන්න මේ සුදුසුකම් කියලා ඉන්න වෙනවා. එතකොට මේ සති සම්පජන්‍ය මේ මේ ටික ජයගන්න ඊට පස්සේ බුද්ධංග භාවනා කියලා ස්කන්ධයගේ උදේවැය බලන එක හෝ නැත්නම් සමත කමඨහනක් වළන එක මෙන්න මේ මෙතන මේ බුද්ධංග භාවනා ඊට පස්සේ එහෙම සීලයක පිළිහිලා මෙහෙම හිත වඩ වඩ කමඨහනකින් ස්කන්ධයගේ උදේවැය බැලිය යුතුයි එතකොට මෙතන සමති දර්ශන යුගනද්ද වෙනවා මේ ටිකේ ප්‍රතිඵලය තමයි මොකද්ද සීල සමාධි ප්‍රඥා කියන මේ තුලේ ප්‍රතිඵලය මොකද්ද? මොකද්ද? සීල සමාධි ප්‍රඥා කියන තුනේ ප්‍රතිඵලය සම්මා දිට්ඨි. ඇත්ත ඇති හැටි දකින්න බව. මේ ප්‍රඥාව කියන එකත් සම්මා දිට්ඨියෙන් ඔසවපු ප්‍රඥාව. ඒ කියන්නේ සම්මා දිට්ඨිය උනේ මොකද්ද? ඇත්ත ඇති හැටි දකින්නකොට ඇත්ත ඇති හැටි මෙන්න මේකයි මේ ඇත්ත ඇති හැටි දකිනකොට මේ සියලුම දුකෙන් මිදෙන්න පුළුවන් කියන නුවණ ඇත්ත ඇති හැටි නොදැක්කොත් තණ්හාමාන විද්‍යාවිල මේ තණ්හාමාන විද්‍ය ඇති වෙලා තණ්හාව ඇතිලා අපව දුක ඇති වෙනවා ඇත්ත ඇති හැටි දැක්කොත් කෙලෙස් නැති වෙලා තණ්හාමාන විද්‍ය නැති වෙලා මේ සියලුම දුකෙන් මිදෙන්න පුළුවන් කියන මෙන්න මේ දර්ශනයේ මේ න්‍යායෙන් තමයි අපි මාර්ගයට ආවේ මාර්ගය තුල සම්මාදිට්ඨිය මෙහෙම බලලා පිරෙන්න ඕනේ මූලික න්‍යාය. හරිද? එතකොට දැන් අපි මේ සීල සමාධි ප්‍රඥා කියන ධර්මතා තුනෙන්ම මොකද දැන් අපි මෙහෙම භාවනා කරන්න ආවේ මොකක් නිසාද? ජරා මරණ දුකෙන් මිදෙන්න පුළුවන් කියන ධර්මතාවය තියෙනවනේ. ඒක දක්වන්නේ දැන් ඒක සාත් වෙන්න ඕනේ අපිට. එතකොට සම්මා දිට්ඨිය සාර්ථක සම්මා දිට්ඨිය නිසා මෙන්න මේ කෙලෙසුන්ගෙන් ස්කන්ධයන්ගෙන් මිදීම සියලු ජරා මරණ දුක මිදීම සාර්ථකනවා කියලා දන්නවා. එතන ওই ටික දැනගෙනයි අපි මේ ටික කරන්න ඕනේ. මේ තව අපිට පුළුවන් මජ්ක්‍ධිම නිකායේ චබ්බිසෝධන සූත්‍ර වගේ සූත්‍ර ගත්තාම මේ සීක ප්‍රතිපදාව තව විතර ගොඩක් විස්තර කරනවා. හරිද? ඒ විස්තර කරන එකේ මම මේ කෙටි කළා කැටි කළා මේ ගත්තේ ඒ කියන්නේ නිවන් දකින්න නැත්තම් භාවනා කරනවා කියලා මොන හරි එකක් කළා හරියන්නේ නැහැ මේ ප්‍රතිපදාවක් තියෙන්නේ නිවන් දකින්න මේ ප්‍රතිපදාව තුල එක කරුණක් විතරයි අපි මේ භාවනා කරනවා කියන තැන ඒකත් දැනගෙන ඒ භාවනා කරන්ඩ කරන කෙනාගේ ඉදිරියෙන් පිටපසින් තව තියෙන්න ඕනේ දැනුමක් තියෙන මේ ටිකත් එකතු කරගන්න අපි මේක කරන්න ඕනේ නැත්තම් හරියන්නේ නැහැ කියන දැනුමයි දෙන්න. දැන් ඒ ටික තේරුණා නේද? පස්සේ දිහා ගන්න. මේ දවසේ වැඩි ධර්ම කතා කරන තු භාවනාම කරන්න හුරු වෙනවා. හොඳ නැද්ද ඒක? එතකොට රැයට ධර්ම දේශනා කරන්නේ නැහැ. ඕනනම් අපි එකහ මාත් දෙකට විතර ධර්ම සාකච්ඡාවක් කරමු භාවනාවට අදාළ දේවල් සම්බන්ධව. හරිද? අපි ටිකක් භවනාම කරමු. දැන් ස්වාමීන් වහන්සේලා භවනා කරනවා ටිකක් වැඩි. අපි එකහමාර්ථ දෙකට විතර ධර්ම සාකච්ඡාවක් සබමු. මේ ධර්ම සාකච්ඡාවක් කරමු. එතකොට අපිට භාවනා සම්බන්ධ ගැටලු හිත අල්ලගන්න විදිය වගේ දේවල් විතරක් අපි කතා කරමු එකෙන්. කතා කරලා එතකොට හිත වල නැහැටි.